එලි දක්වන්න කලින් සර්වඥන් වහන්සේ විසින් කෙනහැර දක්වන්න යෙදිච්ච මේ ආනිසංස කතාව නැත්නම් මේ සතිපට්ඨානය පිළිබඳව සිත උනන්දු කරවීමේ කතාව අපටත් හඳුන්වා දීමක් මෙන්ම හිත උනන්දු කර ගැනීමක් වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඊගාවට ඒ උනන්දු කරගත්ත උද්‍යෝගී කරගත්ත හිතට කතමේ චත්තාරෝ මොනවද මේ කියන සතර සතිපට්ඨානේ කියලා සරුවච්චන් වහන්සේ විසින්ම කත්තු කම්මිතා ප්‍රශ්නයක් අහලා සරුවච්චන් වහන්සේ විසින්ම ඒකට උත්තරයක් දෙනවා ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී ආදි වශයෙන්. දැන් මෙතන මේ රැස්ලා ඉන්න බොහෝ දෙනෙක් නැත්තම් ඉන්න ප්‍රදේශයෙන් 150කටත් වැඩි ප්‍රදේශයක් මේක හොඳට කියවලා තියෙනවා දාන්න. ඒක නිසා මෙතනදී අපි අපේ භාවනා වැඩ පිළිවෙලට අදාළ නැත්නම් ප්‍රතිපදාවට අදාළ මූලික උනන්දුකාරක දේවල් ඉස්මතු කරගනිමින් යනවා මිස සම්පූර්ණ පරිවර්තනයක් කිරීමට එච්චරම වෙලා ගන්නේ නැහැ. නමුත් කෙටි සාමාන්‍ය පාළි පරිවර්තනයක් ගත්තොත් එදා නොකියවිච්ච අද කියවිච්ච කොටස් අතරින් ඉද බික්ඛවේ බික්ඛු ඉද කියලා කියනකොට අපේ සම්ප්‍රදාන කූලෝ මේක විස්තර කරන්නේ මෙම ශාසනයෙහි මෙම ශාසනයෙහි භික්ෂුව භික්ඛු කියලා කියන්නේ එතන රැස්සලා හිට භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන වචනේ. ඊගාවට මේ උක්ත පදය නැත්තම් කර්තෘ පෙන්වන්නේ මෙම ශාසනයේ භික්ෂුව. ඔය සත්‍යපට්ඨාන සූත්‍රයේම මම ඉස්සල්ලාම කියවනකොට මට වෙච්ච සිද්ධියක් මම මතක් කරන්නේ. එතකොට මම ගීව හිටියේ ඒක නිසා ඉද බික්කවේ කියනකොට මට හිතෙනවා මේක අපිට කියප එකක් නෙවෙයි මේක භික්ෂුන් වහන්සේලාට කියප එකක්. ඒ නිසා අපි මේකට සුදුසු නෑ. අපිට මේක තේරුම් ගන්න බැරි වෙයි කියලා ඒක පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත බයක් තමයි ඇති වෙන්නේ. ඒක මට ගොඩාක් කල් යනකම් හිතේ තිබුණා. මේ බුදුරජාණන් වහන්සේ මේ සුදුසුකම් ලැබවූ පිරිසකට විතරයි මේ කතා කරන්නේ. භික්ෂුන් වහන්සේලාට ඒක නිසා ඒක අපිට ඉතින් කියෝලා බලලා පින් කරගන්න පුළුවන්. නමුත් අපිට මේක ක්‍රියාත්මක කරන්න බෑ කියන වගේ අර පසුබාහන අදහසක් ඒ ගිහි අදහසක් තිබුණා. නමුත් ඒ බුදුමෙදී ධර්ම දේශනා කරනකොට ඒ ශාන්ත හැමදාම මේ පාඩේ විස්තර කර දෙනවා බික්ඛු කියලා එක සූත්‍ර පිටකේ සඳහන් කරන්නේ සංසාරේ බය දන්නා වූත් නැත්නම් සංසාරේ බය දක්නා වූත් එයින් ගැලවීමට කටයුතු කරන්නා වූත් ඕනම කෙනෙකුට භික්ෂු කියලා කියනවා ඒ නිසා අපිට හිතට තට්ටු කරලා අහගන්න වෙනවා අපි මේ වෙනකොටත් මේ ගත කරන සංසාරේ පවතිනා වූ ඒ සංවේග ජනක ස්වභාවය දැනවත් තේරුම් අරගෙනද ඒ වගේම මේ තේරුම් අරගත්ත මේ සංවේගය අනුව අපි මේ සංසාරයෙන් එගොඩ වීමට නැත්නම් මේ සංසාරදෝ ගෙවන් කිරීමට දැනටමත් හිතාගෙනද කියන එක Tamanටම අහගෙන ඒකට ආස්තික උත්තරයක් එනවා නම් ඕ කියලා එහෙමනම් හිතා ගන්න පුළුවන් මේ ඉස්සරහට කියන සතිපට්ඨානයට අදාළ සෑම බුද්ධ උපදේශයක්ම බුද්ධ වචනයක්ම අපිට කැපයි අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ නිසා මෙතන මේ බික්කු කියලා කියන්නේ සංසාරේ බය දැකලා ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනා. එවැනි කෙනෙකුට සරුවචන් වහන්සේ කායේ කායානුපස්සී විහෙරති. කායේයි කායානුව බලන්නේ කියලා. මේක මහා කොහොම <clears throat> ප්‍රායෝගික ඒ වගේම හරියට මුලට හිත ගෙනියන ප්‍රකාශනයක් අපි හැම වෙලාවෙම කය දිහා බලන්නේ විවිධාකාර අදහස් වලින්. ස්ත්‍රියාවක් පුරුෂයෙක්ගේ කය දිහා බැලුවොත් පුරුෂයෙක් ස්ත්‍රියාවගේ කාය දිහා බැලුවොත් ඒක කාම වස්තුවක්. එහෙම නැත්නම් අපි ව්‍යාපාරය දිහා මේ කර්මාන්ත වැඩපොළකට ගියොත් මේ කය යන්ත්‍රයක් ඒක දොඹකරයක්. මේ විවිධාකාර විදියෙන් තමයි අපි මේ කය දකින්නේ. ඒ අපි සම්ප්‍රදාන කුල දකින්න හැටි සම්මතාන කුල දකින්න හැටි. අපි මේ කය කය වශයෙන් වෙන විදිහකට කියනවා සරුවච්චන් වහන්සේ දකපු ආකාරයට මේ පංචස්කන්ධ කය වශයෙන් දකින්ද නිවන් දකින්නම වෙනවා. එතරම්ම මේ කායට අපි විවිධ අදහස් දීලා තියෙනවා. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකන් විවිධාකාර ක්‍රම වලට වෙනස් වෙනවා. ආස්වාද ප්‍රස්වාද කාය කියලා කියනවා. ඉතින් මේක වෛද්‍ය වෘත්තිකයක මේක දිහා බලන එක විදියකට දොඹකරයක් වැඩ කරන කෙනෙක් මේ කාය දිහා බලන තව විදියකට එහෙම නැත්නම් කාම වස්තු වශයෙන් බලන තව විදියක්. ඒ නිසා අපිට විවිධ අදහස් දෙනවා. නමුත් මේ ලෝකයේ ආවිවහාර කරන ඒ සම්මුති ක්‍රම වලින් වෙන් වෙලා මගේ කයෙහි කය ආනුව බලන්න සරුවචනාංශය ආරාධනා කරනවා. ඒක ආරාධනාවක් විතරයි. නමුත් ඒකට අපිට සුසුසුකම් තියෙනවද නැද්ද කියලා දැනගන්න ගොඩක් සූත්‍ර දෙකේ ඉදිරියට යන්න ඕන. ගියාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ සරුවචන් වහන්සේ සර්වඥතාඥානයේ සාක්ෂාත් කළාට පස්සේ මේ කය දැක්කේ කොහොමද? අන්න එතෙන් එන්න තමයි අපිට මේ ආරාධනා කරන්නේ. එතෙන් එන්න තමයි මේ අතවනන්නේ. ඒ නිසා කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනසා. මෙන්න මේ විදිහට කයෙහි කයානුව බලන්නමත් ඒ පුද්ගලයා තුළ පස්සේ කියන ಗುಣ ටික ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං කියනකොට ඒ දැනෙන ಗುಣ ටික තියෙන්න ඕන. ඉතින් අර ආදුනිකයා නැත්තම් මේ බණ සුතමේ වශයෙන් ඉස්ලාම අහන කෙනා සමහර විටක මේ ಗುಣ සහිත වෙන්නත් පුළුවන්, රහිත වෙන්නත් පුළුවන්, දැනගෙන වෙන්නත් පුළුවන්, නොදැනගෙන වෙන්නත් පුළුවන්. මේ වගේ පිටසක් වෙනකොට නම් ඒවා පිළිබඳව සාමාන්‍ය පොතේ පතේ දැනුම හෝ, චින්තාමේ දැනුම හෝ සුළු වශයෙන් ප්‍රත්‍යක්ෂ දැනුම සහිතයි. නමුත් ඒක මේ අරියත් මාර්ගයෙන් වැඩ කෙලවර කරන තාක් කල් මේක ඉගෙන ගත යුතු දේවල් තියෙනවා. ඒ නිසා අද මම බලාපොරොත්තු වෙන්නේ ඊපාර සතිපට්ඨානයේට යෑම සඳහා අවශ්‍ය කරන ඒ ධෛර්ය කිරීම කරපු නිසා අද මේ කයේ කයානුව බැලීම සඳහා යෝගාවචරයේකු නැත්තම් අර සංසාරේ බය දැකලා සංසාරයෙන් ගොඩවීමට කටයුතු කරන කියන නමට සුදුස්සකු විතින් සුදුස්සකු සතුව තිබිය යුතු මේ ආතාපී ගුණය ගැන කතා කරන්න. මම මුලින්ම කියනවා මේක එච්චරම රසවත් මාතෘකාවක් නෙවෙයි. මොකද අද මේ සතිපට්ඨානීය කියන මාතෘකාව බොහෝම ප්‍රචලිතව සාකච්ඡා වෙනවා. මේ සාකච්ඡා වෙනකොට බොහෝමත්ම උවමනාවෙන් ඉතාමත් සූක්ෂමව මේ ආතාපය කියන කැලල අයින් කරලා තියෙනවා. ඒක බොහොම සම්ප්‍රදාන කූල ඒ වාගේම පසුබාපු අදහසක් විදියට අයින් කරලා තියෙනවා. නමුත් ඒ අයින් කිරීමේ ආදීනවත් නැත්නම් එයින් ලැබෙන රාග ප්‍රතිපදාවත් බොහෝමත්ම ප්‍රකටයි. ඒක නිසා අර මම අරින් කලින් කියාව විදිහට සංසාරේ බය දැකලා ඇත්තටම සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් නම් මේ අකමැත්තෙන් නමුත් මේ ආතාපී කියන වචයෙන් සඳහන් වෙන වීරියවන්තකම කුසල් අකුසල් ධර්ම දුරු කිරීම සඳහා ඇත්තා වූ මේ වීරියවන්තකම සහිත බව හොඳට ගැඹුරෙන් තේරුම් ගන්න. ආන්න ඒකට තමයි මම හිතන්නේ අද කාලය ගන්නවයි කියලා. මේකෙන් අදහස් කරන්නේ කෙලෙස් තවන වීර්ය. ආතාප කියන වචනෙන් අපේ සිංහලට ගන්න පුළුවන් කිච්චු වලින් තමයි තාපය කියන වචනේ. තවන ගතිය. මේ කෙලෙස් තවලා අයින් කරලා දාන්න ඕනේ. ඇත්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය විස්තර කරනකොට දුක්ඛ සත්‍ය අපිට පෙනෙන්නේ පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා. ඒක අපිව පෙළන ගතියක් තියෙනවා. ඒ දුකේ තියෙන නරක ගතිය නෙමෙයි දුකේ ස්වභාවය තමයි අපිව පෙළනවා. ඒ වගේම ਸੰతాපනට අපිව තාවනවා. විපරිණාමත්ව නිතරම මේක මාරු කරමින් පවතිනවා. සංකතත්වෝ මේක එක දෙයක නෙවෙයි හේතු කරුණු රාශියකින් තමයි මේ කටයුත්ත වෙන්නේ. මේක තමයි දුක ඇති ඕනම වෙලාවක දැකිය හැකි හරස්කඩක්. අන්න ඒ දුක ඇති කරන කෙලස් ටිකක් අයින් කරන්න නම් තාපයමයි අවශ්‍ය කරන්නේ. කට්ටක් අයින් කරනවා කට්ටක් කනිච්චාම අපි කට්ට අයින් කරන්න ඊට වැඩි සියුම් කට්ටක් ඕනේ කරේ. ආන්නේ වගේ අපිව තවන මේ දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ ස්වභාවය ඉවත් කිරීමට තාපය අවශ්‍යයි. මේ තාපය අපි සාමාන්‍යයෙන් මේ අභිධර්ම භාෂාවෙන් හෝ අට කතාවල දැක්කන භාෂාවෙන් හෝ අපිට හුරු භාෂාවට ගත්තොත් ඒකට කියන්නේ වීර්ය කියන චෛතසිකය තමයි. මේ වීර්ය චෛතසිකය <coughs> මේ අධිපත්‍යාන විතරක් නෙවෙයි මුළු ලෝකේ ඕනම කෙනෙක්ගේ චරිතයක් කියලා බලන්න වීර චරිතයක් නායකත්වයට පත්වෙච්ච කෙනෙක් ඕක නැති කෙනෙක් කවදාවත් උතෙන් දැවිලා නැහැ ඕනම දෙයක සාක්ෂා මේ මේ සාර්ථකත්වයක් ලබන්න මේ වීරිය අවශ්‍යයි ආනේ වීරිය බහා තැබුවට පස්සේ නැත්තම් වීරියන කරන්නේ නැති වුණොත් මොනම දෙයක් ලෞකික හෝ ලෝකෝත්තර හෝ මොනම දෙයක්වත් අපිට සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. ඒ නිසා සරුවච්චන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රායෝගික කොටස නැත්නම් පුරෝජනේ සලකලා වැඩ කරන හරියට කියන්නේ සත්‍ය ස්මෘති පාක්ෂික ධර්ම කියලා. විශේෂයෙන්ම සරුවච්චන් වහන්සේගේ පරිනිර්වාණ සමයට කිට් වෙනකොට මහා පරිනිර්වාණ සූත්‍රය ආදී සූත්‍රවල නිතරම මතක් කරලා කියලා තියෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැවත නැවත නැවත නැවත වඩන්නේ කියලා. 45ක් අවුරුදු කාලය තුල විවිධ කිනාට ගැළපෙන විවිධ මාතෘකාදිගේ සර්වඥ දේශනාව පැතිරුණා. හා පරිණිරවාණයට කිට්ටු වෙලා ඒවා පිටු කරනකොට පිටු කෙරුවෙම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඉස්සල්ලාම සඳහන් වෙන්නේ අපි මේ ඉදිරියෙන් තියාගත්ත සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානට පස්සේ එන්නේ සතර සම්මා ප්‍රදන් වීරිය. මේ අපි මතක් කරන් හදන ආතාප වීර්ය, පදන් වීර්ය නැත්නම් වීර්ය වශයෙන් සඳහන් කරන මේ වීර්ය තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්දී අර මුලින්ම කිව්වා මේක එච්චර කෙලවර කරන්න පුළුවන් කතාවකුත් නෙමෙයි. ඒ වගේම බොහොම ජනප්‍රිය මාතෘකාවකුත් නෙමෙයි කියලා. ඒ නමුත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වැඩියෙන්ම සඳහන් වෙන චෛසික තමයි වීර්යය. 37ක් ඒකේ තියෙනවා. සතිපට්ඨාන හතරයි සම්මාප්පදාන වීර්ය හතරයි ඒ විදිහට බල ඉන්ද්‍රිය බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් දක්වන ඒ සෑම කට්ටලයකම වගේ වැඩිම පැතිරලා තියෙන්නේ වීර්යචෛසිකේ නම පොලක සඳහන් වෙනවා සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්ම වල නව පොලක සඳහන් වෙනවා වීර්යය සතිය සතිපට්ඨානයේ සඳහන් වෙන සතිය සඳහන් වෙන්නේ අට පොලකයි ඒ තරම්ම මේ වීර්ය දිගටම අවශ්‍යයි. ඒක නිසා කරුවචනාංශයේ ගොඩින්ම තේරුම් බේරුම් කළා දීලා තියෙනවා. විරේවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා. මේ ධර්මයේ වැටහෙන්නේ වැඩ ගන්න පුළුවන් ඉන්නේ වීරේවන්තයාට පමණයි. කුසීතයාට එකෙන් වැඩ ගන්න බෑ. කුසීතයාට මේ වාගේ නෛර්යානික සී සද්ධර්මයක් තියා මොනම දෙයක් අක් කරන්න බෑ. ඒක නිසා අපේ ගංගේවල් වල පවා කියනවා කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ කියන්නේ. වෙන කරන්න දෙයක් නැත්තේ. කම්මැලිකම තියෙනවා නම් මොනම දෙයක්වත් ලැබෙන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ධර්ම කොටාසේ උනත් තේරුම් ගන්නද ආනර වීර්යවන්තකම තියෙනවා. එහෙම නැතු මේක අපට බෑ, මේක උන අපට නෑ කියන නැති බැරි සංඥාව ඇති කරගත්තොත් බොහොමත්ම අමාරුයි මේ සතිපට්ඨානය වගේ ධර්මයක ඉදිරියට යන්න. කොටින්ම වීර්යය කියන চৈতසිකේ තේරුම් ගන්නත් අමාරුයි. ඒක නිසා මේ සතර සම්මාප්පදන් වීර්ය දිහා බලනකොට සතර සම්මාප්පදන් වීර්ය තියෙනවා හතරක් වීර්ය වැඩි යුතු හතර ආකාරයක්. ඒ හතර ආකාරයෙන් ඉස්සල්ලාම තියෙන්නේ සංවරප්පදාන දෙව ඒ කියන්නේ සංවරය වීම සඳහා අපි හික්මීම සඳහා සීලාචාර වීම සඳහා කීකරු වීම සඳහා අපි ප්‍රධාන වීර්ය යොදන හැටි. ඊගාට තියෙනවා පහාන වීර්ය. ඊගාවට තියෙනවා භාවනා පදන් වීර්යය ඊගාට තියෙනවා අනුරක්ෂණ පදන් වීර්යය කියලා ක්‍රම හතරකට පෙන්නනවා ඒ වගේම තමයි සාමාන්‍ය වීර්ය චෛසිකයේ පිළිබඳව සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් වෙනවා කිය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කොටස් තුනකට කඩලා පෙන්නනවා මේකෙදි ඇත්තටම අපි වාක් ඉගෙන ගන්න වෙලා ගත යුත්තේ මේ පළවෙනි කොටස් ටික විතරයි මොකද ඒ ටිකේ තමයි වැදගත්ම සක්‍රියම ගොඩාක් ශක්තිය අවශ්‍ය කරන කොටස් තියෙන්නේ. ඒ ටික පෙළ ගැහුණා නම් ඉදිරියට යන්න යන්න ඉබේම කටයුතු කෙරෙන තැනට එනවා. ඒ නිසා මූලික වීර්ය කොටස් ටික තමයි එක එක්කෙනෙක් විසින් වගකීමෙන් ඉදිරියට ගෙන යා යුත්තේ. ඒ ටික හරිනම් ඒක Java කැවුනට පස්සේ, කස කැවුනට පස්සේ ඉබේම පහසුවෙන් ඒක කරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉස්සල්ලාම සඳහන් වෙන මේ සංවරප්පහාණී කියලා සඳහන් කරන්නේ අනුප්පන්නානං අකුසලානං ධම්මං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදාති. අපි ළඟ දැනට තාමත් පහළ වෙලා නැති යම් අකුසල ධර්ම කොටාශයක් තියෙනවනම් ඒක පහ ඒක ඇති නොවීම පිණිස චන්දං ජනේති අපි කුසල ඡන්දයක් ඇති කරගන්න ඕනේ. ඒ මොකද මේ කෙලෙස් ධර්ම තියෙනවා නම් <clears throat> සතිපට්ඨාන ආදී සතිය ආදී වීර්ය ආදී කිසිම කුසල ධර්මයක් වඩන්න බෑ. නිසා අපි දැනටමත් පහළ වෙලා නැති අකුසල ධර්ම පහළ නොවීම පිණිස අපි කුසල ඡන්දයක් වඩන්න ඕනේ. ඊගාට වෑයමක් කරන්න ඕනේ. චන්දං ජනේති වායමති. ඊටත් විරිය ආරම්භ කරන්න ඕනේ. චිත්තම් පක් ගන්නවා කියන්නේ විරිය ආරම්භයේදී තමයි ඒක හරියනකොට තමයි චිත්ත දැඩි කිරීමක් අපේ ඇතුළත ප්‍රතිශක්තිය ජනක වීමක් අපි බලවත් වීමක් චෛසිකෝල වැඩි වීමක් සිදු වෙන්නේ. චිත්තම් පක් ගන්නාති පදහති. ඒක තමයි ප්‍රධාන වීර්ය කියන වීර්යයේ ඉහළම කෙලවරට අපට යන්න පුළුවන් වෙන්නේ. ඒක මේ සතිපට්ඨානය වගේ නෙවෙයි ඕනම කටයුත්තක් කරන්න ගියාම ඒ ව්‍යාපාරයක් කරන්න ගියාම ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් දන්නවා ආරම්භයේදී ඒ ව්‍යාපාරයේ සඵල ව්‍යාපාරයක් වඩපත් කරන්න කොච්චර වැඩ කොටසක් කරන්න ඕනද කියලා. කිරුවට පස්සේ නම් ඒක දිගට පවත්වාගෙන යෑම අර තරම්ම වෙහෙස කරන්නේ නැහැ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අඩු වෙලා අන්තිමට තමයි බොහොම විවේක තැනක ඉඳගෙන ඒක පාලනය කිරීමෙන් අර ආරම්භ කාලයටත් වැඩිය ලාභ ලබන්න පුළුවන් ගතියක් අවසානයේ තියෙනවා. නමුත් අර පටන් ගන්නකොට විශාල වීර්යයක් අවශ්‍ය කරනවා. විශාල ශ්‍රමයක්, කාලයක්, ධනයක් අවශ්‍ය කරනවා. ඒක නිසා අපේ සංසාරේ අපි මේ කොච්චර දෝ කෙලවර නොදන්න කාලෙක ඉඳලා අපි මේ ආපු ගමනේ මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලේ නැත්නම් මේ ප්‍රතිපදාව කියන වැඩපිළිවෙල නැත්නම් ශික්ෂාවේ හික්මීමේ පළවෙනිම කොටස තමයි මේ සීල ශික්ෂා. සීල ශික්ෂාවදී කරන්නේ නොකල යුතු දෑ නොකර සිටීම සඳහා වීර්ය කිරීමයි. මොනවාද නොකල යුතු දෑ කියලා කියන්නේ? සතුන් මැරීම නොකල යුතුයි. මොකද අපිත් සත්තු අපි මරනවට අපි කැමති නැහැ. ඒ නිසා බොහෝම ඍජුවට කියන්න පුළුවන් අපි මරණයට අපි කැමති නැත්නම් අනෙක් සත්තුත් ඒ වාගම තම තමන්ගේ ජීවිතවලට ප්‍රියයි ඒක නිසා ඒ සතාගේ පැත්තෙන් අපි බැලුවොත් ඒ සතා කැමති නැත්නම් අපි ඒක කෙරුවොත් ඒක නරක වැඩක් ඒ සඳහා අපි වීර්ය කරන්න ඕනේ ඒකටත් අපි වීර්යය කියලා කියනවා. ඇත්තටම කියනවා නම් මේ වීර්ය කියන චෛසිකය ගැන ඉගැන්වීමේදී වැදගත්ම කොටහ ඉන්නේ උතන සීලේදී. ඊගාට හොරකම් කිරීම කියන්නේ අපි ධනෙන් ශ්‍රමයෙන්, දාඩියෙන් ශ්‍රමයෙන් මහාන්ති කරපු වස්තුවක් වෙන කවුරු හරි පැහැර ගන්නවා නම් ඒකකින් අපිට සිත් පීඩාව තමයි පිට වෙන්නේ අපි කවදාත් ඒක හොඳයි කියන්නේ. එහෙමනම් අපිට අවස්ථාවක් ලැබුණ වෙලාවදී තව කෙනෙකුගේ වස්තුවක් පැහැර ගැනීම නොහොබිනා දෙයක්, නොකට යුක්තක් ඒකෙන් වළකින්න ඕනේ. ඒ වගේම තමයි කාම වස්තු කිව්වහම ඒ බුද්ධලයට තියෙනවා තමන්ගේ රුචි අරුචිකම්. ඒ කාම වස්තු තියෙනවා. ඒ කාම තමන් රුචි කරන කාම වස්තුව තව කෙනෙක් විසින් නරකට පාවිච්චි කරනවා දැක්කොත් මරණයට වැඩි යහපත්. ඉතින් ඒ නිසා අපි නරකයි අන්සතු කාම වස්තු වැරදි විදිහට පරිහරණය කරන්නේ. ඒ වගේම බොරුවෙන්, කේලමෙන්, හිස් වචනෙන්, පරුස වචනෙන් පිරිසිනොම ගවන්නේ. මත්පැන් බීම ආදී ඒ නරක වැඩ වලින් අනුන්ට මම තමයි මදේ ප්‍රමාදයටපත් වෙන අනුන්ට කරදර කිරීම ආදී මේ අනුන්ට බය දෙන අනුන්ට දුක් දෙන මේ කටයුතු නතර කිරීම තමයි වීර්ය චෛතසිකේ බරපතලම වැඩ කොටස. නැත්තම් මේ සංවර පහණේ තමයි වීර්යයේ වැදගත්ම කොටස. ඉතින් මේ වාගේ පිළිසකට ඒ වගේ දෙයක් අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. මේ පිළිස දැනටමත් සීලාචාර වෙලා තියෙනවා. හික්මිලා තියෙනවා. සීතල වෙන්න උත්සාහ කරන පිරිසක් නිසා දැනටමත් අරඹන ලද වීර්ය ඇති පිරිසක් ඒ නිසා මේ වීර්ය චෛසිකය කියලා දීම ලේසි. එහෙම නැතුව දැනට මේ වෙනකොටවත් අඩුම ගානේ සීලය ගැනවත් හික්මීමක් සංවරයක් නැති පිරිසක් නම් මේ වචනෙටම නැත්නම් මේ සීල ශික්ෂාවේ තියෙන වටිනාකම කියලා දෙන්නම පැය ගාණක් යයි. ඒ අසාර්ථක ප්‍රයත්නයක්. ඒක නිසා මම දැනගෙන තියෙන දෙයක් තමයි මේ සීලය කිසිම දවසක කිසිම කෙනෙකුට පටවන්න බෑ. අපිට වාසනාව වෙන්නේ අපේ තියෙන තේරීමේ ශක්තිය වෙන්නේ සිල්ලතුන් දැනගෙන සිල්ලතුන් ආශ්‍රය කිරීම පමණයි දුසිල්වතෙක් සුසිල්වතෙක් කරනවා කියන එක මොනම තාලකින්වත් අපට හිතලා කරන්න බෑ. වුණා නම් ඒ වගේ මුදිතාවක් ඇති කරන්න දෙයක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අප තුල 100ක් නෙවෙයි යම් ප්‍රදේශයකට හීලාචාර ගතියක්, හික්මීමක්, සීතල ගතියක්, සීලයක් පිළිහිලා තියෙනවා නම් ඒක කවුරක්වත් අපිට කරපු දෙයක් නෙවෙයි. අපි විසින්ම ඇති කරගත්ත දෙයක්. අන්න ඒකට නූපන්නා වූ අකුසල ධර්ම නොයිපදී වීම පිණිස ඇති කරගන්න මේ සීලය තමයි සංවර ප්‍රහාණය කියලා කියන්නේ වීර්යයේ වැදගත්ම කොටස. ඒක නිසා අපිට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ මොකද අපි මේ දඩ ගෙවන්න වෙයි කියලා බයට හෝ ලෝකෙට ප්‍රකාශයට හෝ ලාභ සත්කාර සම්මාන සිලෝක වශයෙන් නෙවෙයි මේ සිල් රකින්නේ. ඒ නිසා අපි යම් කිසි සීලයක් අද රැකගෙන තියෙනවා නම් ඒක අපේම නම්බෝටයි වැටෙන්නේ. ඒක තමයි සරුවත්යන් වහන්සේ වාගේ උත්තමයන් වහන්සේලා ඉස්සිස්සල්ලාම මේ වීර්යචෛසිකේ වැදගත්ම කොටස වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මේ සංවර වීම. ඒ දේ කළොත් පමණයි අපිට ඉන් ඉදිරියට තියෙන සමාධි සංවර ප්‍රඥා සංවර ඇති වෙන්නේ. ඒක නිසා ඉද සීලං ඉද සමාධි ඉද පඤ්ඤා බුදුරජාණන්සේ සතිපට්ඨාන මේ පරිනිබ්බාන සූත්‍රය නිතර සඳහන් කරනවා ඒ සීලයක් තියෙනවා නම් ඒ සීලයක් අනිවාර්යයෙන්ම සමාධියට යොමු වෙනවා. අවශ්‍යම දේ වැඩගත්ම දේ සීලයක පිළිපිටන එකයි සබ්බ පාපස් ආකරණම් කියන එකයි. ඒ දේ කරානම් කුසලස්ස උපසම්පදා. යම් කිසි කෙනෙක් දැනටත් සීල් දකිනවා නම් ඒ සීලය මේ කියන සමාධියට යොමු වෙලා නැත්නම් ඉතින් ඒ සීලය ගැන කල්පනා කරලා බලන්න ඕනේ. මොකද සීලය නම් අනිවාර්යයෙන්ම සමාධියට තුරු දෙනවා. මොකද මේ සීලය නිකන් ආප එකක් නෙවෙයි. දවල්ට සීල් රකින්නවා රාත්‍ර සීල් නෑ වගේ එකක් නෙවෙයි. හත්ීකොණ පැතිරිච්ච සීලයක් වෙනවා විශාල ඒ වීර්ය ශක්තිය අවශ්‍යයි. ආනේ වීර්ය ශක්තියෙන් ඇති කරගත්තන සම්‍යක් වීර්යයක් සහිතව යොදාගෙන සීලයක් ආවනම් ඒ සීලය ඒකාන්තයෙන්ම අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කිය විදිහට මේ යම් කුසල සීලයක් වුණා නම් ඒක විපිලිසර බව නැති කිරීමටමයි යෙද වෙන්නේ. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ අපි දැන් මේ අද යම් ආකාරයේ ආධ්‍යාත්මික සුඛයක් විඳිනවා නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් ක්‍රියාවත් කරනවා නම් ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන අපේ මේ සීලය නිසා අපි සිල් රකින්නයි කියලා කියන්නේ අනුන්ට බය නොදීමයි ඒ නිසා අපිට ලැබෙන්නේ ප්‍රති විපාක වශයෙන් අපට ලැබෙන්නේ ආනිසංස වශයෙන් ලැබෙන්නේ බය නැතිවීමයි අභය වීමයි ඒ නිසායි අපිට මේ යම් ආකාරයක අරසාවක් තියෙනවා යම් ආකාරයක ස්පාසුවක් තියෙනවා අන්නේ ස්පාසුව තුළ තමයි අපේ හිතේ යම්ම හෝ සමාධිය සමාදානියක් සමගියක් ඇති වෙන්නේ ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වෙන්නේ ඔයින් පිටනම් කවදාක විමුක්තියක් නැහැ ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ වීර්යචෛසිකය හඳුනා ගන්නකොටම Taman දැනටම පිළිట్లా කටයුතු කරන සීලය පිළිබඳ විශාල වගකීමක්, විශාල බරක්, විශාල සතුටක් හිතට ඇති මේක දිගට පැවැත්වීම මත්යේ කතා කරන්න බලාපොරොත්තු වෙන සමාධියට ප්‍රඥාවට බොහෝමත්ම පිහිටයි. මෙන්න මේක නිසාම තෝ මෑත කාලේ මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට සීලය ගැන කතා නොකරනවත් විපස්ස මේ වීර්යචෛසික කතා නොකරනවත් හේතු වෙලා තියෙනවා. එතකොට හැබැයි පොඩි විලෝපනයක් වෙනවා. ඒ මොකද මේ සීලාදී කටයුතු නොපිහිටා සමාධි ප්‍රඥා භාවනා කරන්න ගියොත් අර භාවනා කරලා පිස්සු හැදෙනවයි කියන කතාවට කිට්ටු වෙනවා. ඒ නිසා අපට අවශ්‍ය නම් අපිට මේ තියෙන ප්‍රශ්න වැඩි කරගන්න නැතුව භාවනා මාර්ගයෙන් දුක නැති කිරීමේ වැඩපිළිවෙලට යන්න පළවෙනියෙන්ම වීරයවන්ත වෙන්න ඕනේ මේ වීතික්කම මට්ටමේ. නැත්නම් සමාජ මට්ටමේ අනුන්ට පේන පරිසරයට හිංසා කරන්නා වූ සතුන් මැරීම හොරකම් කිරීම ආදී ඒ මොහොත ශික්ෂා පදයෙන් වළකින්. ඒ ශික්ෂා පද වලින් වැළකුණාට පස්සේ තමයි තේරෙනවා තේරෙන ප්‍රධාන වශයෙන්ම තේරෙන්න පටන් ගන්නවා ඒ අනවශ්‍ය කරදර නැහැ හිතේ සමගිය සාමය ඒ වගේම ඒකලස් භාවයට බොහොම කිට්ටු ගතියක් එනවා. අන්න එතකොට තමයි අපි මේ කායේ කායානුපස්සී විහෙරති කියන විදිහට තුන් ආකාරයකින් කය දිහා බලන්න පටන් ගන්නවා. අපි වාඩි වෙලා <clears throat> මත්තට අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පූර්ණ වශයෙන් ආනාපාන සති භාවනාවේ කය අනුව බලනවා. සක්මන් කරනකොට කය අනුව බලනවා. එදිනෙදා වැඩ කරනකොට කය අනුව බලනවා. මේන මේ ආකාරයෙන් කය අනුව බලන්න නම් ඉස්සර වෙලාම කායික දුස්චරිත සහ වචී දුස්චරිත කියන දෙයින් තොර වෙච්ච සිල්වන්ත භාවයක් තියෙන්න ඕන. ආන්නේම සිල්වන්ත භාවයකට පස්සේ තමයි අපි වාඩි වෙලා දෙවෙනි මට්ටමක වීරියක් ක්‍රියාවත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි මට්ටමේ වීරිය ආරම්භ ධාතු කියන එක ආරද්ධ විරිය කියලත් මේකට සඳහන් කරනවා. මේකෙන් කෙරෙන්නේ අපි සංවර කරලා යම් කිසි ප්‍රදේශයට කීකරු කරලා ගන්න එකයි. ඒක හරියට ශල්‍ය කර්මයකට ඉස්සලා ඒ ශල්‍යාගාරය පිරිසුදු කරලා ජීවාණුහරණය කරන්න ඕනේ. රෝගියා සම්පූර්ණයෙන්ම ජීවාණුහරණය කෙරෙන්න ඕනේ. ඒ උපකරණ ටිකත් වෛද්‍යවරුත් සාතු සේවක සේවිකාවත් ඔක්කොම ජීවාණුහරණය කරන්නේ නැතුව කවදාකවත් ශල්‍ය කර්ම පටන් ගන්නෑ. ඒකයි අපිට අමාරු කුස්සියක මේ හදිසි ඔපරේෂන් කරන්න බෑ. ඒ සඳහා අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනවා ශල්‍යagaraකට. මේ ශල්‍යagaraෙන් වෙන උපකාරයක් කරන්නේ වැඩේ කරගෙන යනකම් අලුතෙන් විස බීජණයක් නැත කරනවා. මේක තමයි තාමත් වැදගත්. ඒ නිසා ලංකාව වගේ රටවල් වල ඔය මොලේ ශල්‍ය කර්ම. එතනින් ගියාම වැදගත් ඉන්ද්‍රිය ශල්‍ය කර්ම කරන්නේ නැහැ. මොකද හේතුව ඒ ශල්‍යාකාර ඒ තරම්ම තත්ත්වගත වෙලා නැහැ. විසපීත රාජ්‍ය භාවයට සාතිකයක් දෙන්න බෑ. ඒ නිසා අපි රට රාජ්‍ය ගිහිල්ලා කරදේවලල්ල පැනලා යනවා මේ ශල්‍යාකාරය හොයාගන්න. ඒ තරම්ම වැදගත්. ඒ නිසා භාවනා කරන්න පටන් අර ගන්නකොට තම තමන්ගේ මේ කායික වාචික හැසිරීම පිළිබඳව සම්පූර්ණ නොසලකලිමත් වෙලා මේ හිතේ හැක්කීමක් හදන්න හදනවා කියන එක අර අලියන කඩළු තියෙද්දි කූඹි යන කඩළු වහන්න හදනවා වගේ වැඩක්. මේ නිසා ඉස්සල්ලාම අධික ධානය අපේ වීර්යය කියලා කියන්නේ අපි දැනටමත් යම් ප්‍රමාණයකට එකඟ වෙලා යම් ප්‍රමාණයක ප්‍රතිඵල ලැබලා තියෙන මේ සීලය පිළිබඳව වීතික්‍රම කෙලෙස් කැඩීම පිළිබඳව හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක සැලකිලිමත් වුණාට පස්සේ තමයි අපිට ඊට වඩා සියුම් වෙච්ච වීරිය දෙවෙනි අවස්ථාව වෙන මේ සමාධි භාවනාවකට හෝ කර්මස්ථානයක හිතේදීම වගේ දෙයක් කරන්න පුළුවන්. සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවට යන්න පුළුවන්. සමාධි ශික්ෂාවට ගියාට පස්සේ අපි බොහෝ විට කර්මස්ථානයක් ඉදිරියෙන් තියාගන්න. සක්මන් කරනකොටත් අපි වම දකුණු වශයෙන් කර්මස්ථානයක් ගන්න. එදිනදා වැඩ කරනකොට චේතනාව කොතනද වැඩ කරන්නේ? අන්නේ චේතනාපූර්වක කරන වැඩේ එතන එතන කර්මස්ථානයක් පාට වෙන්න පටන් ගන්නවා. ඒක නිසා සීල ශික්ෂාවකට පස්සේ නැත්නම් වීරියේ මූලික ආරම්භ කොට දීවරණයට පස්සේ දැන් තියෙන්නේ මේ ඇති කරගත්ත පිරිසිදුකම නෙකලෙසි දිගට පවත්වා ගැනීම සඳහා ගත්ත தත්ත්වය රැකගෙන ඉන්න එකයි. මේක බොහොම වියදම් අධික වැඩක්. මේකට හොඳ උපමාවක් මට ගුරුමේ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒක මේ ඉස්සනම් ඒ වටිකක් මේ විශේෂිත කරුණු දැන් නම් දැන් නම් ඒක මම හිතන්නේ කවුරුත් වගේ දන්න දෙයක්. මේ හන්දට යන්න රොකට් එකක් ගත්තාම ඒකේ පළවෙනිම පියවර කැනවල තුඩුවෙන් අපි රොකට් එක විදින්න ගත්තාම ඒ රොකට් එක අභ්‍යවකාශගත කිරීම සඳහා ගන්න ඒ ලොන්චින් රොකට් එක කියන එක කොච්චර බලවත්ද කියනවනම් මුළු ගමන සඳහා යන ඉන්ධන ප්‍රමාණය 180ක් විතර පිච්චෙනවා. ඒ පොළොව පුපුරවාගෙන හැතැම්ම 6ක් උසට උසලා දෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? හැතැම්ම 6කට විතර උඩින් තාමත් පෘථිවි ආකර්ෂණයේ යටතේදීම වටේ පොළොවේ වටේ කරගෙන පටන් ගන්නවා. ඒක නිසා අපේ මේ ආරද්ධ විරිය කියන එක නැත්නම් සීලේට බැස ගැනීම සඳහා අපි ගත කරන වැය කරන වීර්ය ප්‍රමාණය අන්න අර ලොන්චින් රොකට් එක වගේ ඒක කරන්නේ යන්තම් පොළවෙන් 76ක් වෙන් කරලා පොළොව වටේ කරකවන එක විතරයි. ඊට පස්සේ බොහෝ වේලාවක් ඒ ගුරුත්ව කක්ෂයේම වටේ කරකවන වෙන රොකට් එකක් පත්තු කරනවා. ඒකෙන් කරන්නේ මොකද්ද? හරියට 76 නතර කරන්න තප්පරයට 76ක විතර වේගයකින් පොළොව වටේ භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ භ්‍රමණය වෙන තාක් පොළවේ තියෙන ආකර්ෂණය කඩන්න පුළුවන්. ඒ වගේම අභ්‍යවකාශයට විහිදෙන්නෙත් නැහැ. වටේ කරකැවෙනවා. ඒ නිසා මේ හැතැම් මහය උස්සන්න යන රොකට් එක වගේ තමයි වීරිය ආරද්ධ විරිය. ආරම්භ ධාතු. ඊගාට නික්කම ධාතු කියලා කියන්නේ නැවත පොළොවට කඩාන වැටීම පිණිස ඒක යම්කිසි වේග ධාරාවක් නඩත්තු කරන්න වෙනවා. ඒ නඩත්තු කරන තාකල් පොළවත් එක්ක ඇලි ගලී වාසයක් නැහැ. නමුත් පොළවේ 66ක් විතර ඈතින් ඉන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ තමයි අපි යම් ප්‍රමාණයකට 100ට ගිය ගමන් අපේ යාළුවන්ගේ මිත්‍රන්ගෙන් සෑහෙන කොටසක් හැලෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක කාලේ නැවතත් අර අපේ වෛරුපාදානකම් නිසා ඒ නෑදෑකම් පවත්වන දාපහුව එනවද? එහෙම නැත්නම් මේ ඊගාවට කරන්න තියෙන සූක්ෂම වැඩේ පිණිස ඒකට දැන් පරිත්‍යාගයක් කරනවා. මේ හැලිච්ච නෑදෑ මිත්‍රෝ කියලා කිව්වට සමහරට රුචි අරුචිකම් බොහෝ දේවල් මෙතෙන්දි කල්පනා කරන්න සිද්ධ වෙනවා. එතන ඉඳගෙන අපිට කාලයක් පදන් වෙන්න වෙනවා. නැවත පොළොවට කඩා නොවැටි තාම හඳ දිහාවට යන්නත් නෙවි වටේ කරගෙන කාලයක් තියෙනවා. කක්ෂයේ කරකැවෙන වෙලාව. ආන්න ඒ කාලය තමයි මේ සමාධිය පිළිබඳව වැදගත්ම කාලය. ඒ කාලය තුලත් යම්කිසි ඉන්ධන ප්‍රමාණයක් දැවෙනවා. දිගටෝ මේ தත්ත්වේ නඩත්තු කරන්න ඕනේ. එතකොට අපි ඒක තමයි ගොඩක් කලාවට මේ යෝගාවචරය බණට බලාපොරොත්තු වෙන ඔය පිළිබඳ උපදේශ තමයි. මොකද ඒකෙදී කරන්නේ ගත්තා වූ අරමුණ බොහෝ වේලාවක් මූණට මූණ දාලා පවත්වාගෙන ඉන්න පුළුවන් නම් ඒකෙදී අපිට හොඳට තේරෙනවා අපි මෙතන ඉන්න මම හිතන බොඩ දිනකට අදාළ වශයෙන් කතා කරනවා නම් ආනාපාන සති භාවනා ඉන්නකොට ආස්වාද ප්‍රස්වාස දෙකේ හිත තියාගෙන ඉන්නවා සමහර වෙලාවට හැපෙන තැන තේරෙනවා. එහෙම නැතුව හෝ එක්ක හැපෙන තැන විතරයි නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස නැහැ. එක්ක ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස තේනවා හැපෙන තැන තේරෙන්නේ නැහැ. සමහරවිට දෙකම තේනවා. ඔන්නේ කොයි දෙයක හරි හිත පවත්නවා නම් අපි හොඳටම දන්නවා අපේ නෑදෑකම්, රුචි අරුචිකම් ඉන්න තැන මොනවාක්වත් ප්‍රශ්නයක් නැහැ. අපේ හිතේ කාන්තෙම පවතින්නේ ගත්ත අරමුණේ. ආන්නේ වගේ තමයි පොළවෙන් උඩට ගත්ත රොකට් එක පොළොව වටේ කරකැවෙන්න වගේ තාමත් පොළොව වටේ තමයි කරකැවෙන්නේ. තාමත් කක්ෂයේ තමයි තියෙන්නේ. නමුත් හරියටම පොළොවත් එක්ක ස්ථිර වෙනසක් ඇති කරගෙන තියෙනවා හැතැම් 6ක් විතර උඩින්. ආන්නේ වගේ අපිට මේ කයම ආශ්‍රය කරමින් කය මෙතෙක්කල් නොදැක්ක කායේ කායානුපස්සනාව කොන්න එන්න පටන් ගන්නවා. ඉස්සලා අපි කය කිව්වේ මොකද්ද? උද්දම් පාදතල අදෝකේ සමත්තක තච පරියන්තං. පිළි මේ පාදයෙන් මේ පොළවෙන් පාදයෙන් උඩ කෙසමැත්තේ යට කේසමැත්තේ යට හැම පරියන්ත කරගෙන ඇති කොටස අපි ඉස්තර කල් අපි කාය වශයෙන් ගත්තා ඒක ආධ්‍යාත්මික වශයෙන් ගත්තා එහෙන් පිට දේවල් බාහිර වශයෙන් ගත්තා එහෙම කරගෙන තමයි අපි සතුම් මැරීම පිළිබඳව අර්ථකථන දෙන්නේ. හොරකම් කිරීම පිළිබඳව අර්ථකථන මම කරන්නේ නැහැ කිව්වොත් එහෙම මේ eh, දෙතිස් කුණපේ තමයි මම කියලා ගන්න. නමුත් මේ සමාධි භාවනාවට ගියාට පස්සේ මේ කයමුත් එක්තරා කොටසක් විතරයි අපි අරමුණු කරන්නේ. උදරේ පිම්බීම හැකීමට ගියා නම් උදරේ විතරමයි. ආනාපානට ගියා නම් ආනාපාන හැපෙන තැන පමණමයි. එතකොට ඒකට විතරයි කය කියන්නේ. එයින් පිට වෙන කැසිලි, වෙන වේදනා, වෙන කැක්කුම් පිපුරුම් ආවොත් ඒකත් අපි කියන්නේ හිත පිට ගියයි කියලා. අර අධ්‍යාත්මගත කොටස දැන් අරිටත් වැඩිය බොහෝම සූක්ෂම වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සූක්ෂම වෙන පුරාම අර සීල ආරක්ෂාව තියෙනවා. සීල ශික්ෂාව දිගටම තියෙන්න ඒ සීල අංග රැකෙන්න ඒක සඳහා අර ගත්ත විරිය දිගටම වැඩ කරනවා. වැඩ කරන අතර වාරයේදී අර ඉදිරිපත් වෙච්ච ආනාපානයටම හිත මෙහෙවන්නත් යම් ප්‍රදේශයක වීරියක් අවශ්‍යයි. අර සිල්පද නොකැඩීම සඳහා ගන්නා වීරයට වැඩිය බොහොම සියුම් කතාවක් මෙතන මේ යන්නේ. ඒන්නේ ඒ වීරිය පවත්වන තාකල් සීලය ආරක්ෂාව තියෙනවනම් අපි අරමුණට හරියට ලෑල්ලකට වෙඩි තියන්න පුරුදු වෙන කෙනෙක් වගේ ආනාපාන ධ්‍යානට හිත මෙහෙවමින් මෙහෙවමින් කටයුතු කරනවා. ඒ කටයුතු කරන වාරේ වරින් වර අපිට තේරෙන පටන් ගන්නවා ආස්වාසයට යොමු හිත ආස්වාසයේ හොඳට ස්පර්ශ කරලා ආස්වාසය අබ්දා කියනවා. ඒත් එක්කම ප්‍රස්වාසය මතුවෙනවා. ප්‍රස්වාසයටත් අර වගේම සාදරව. අර වගේම ප්‍රස්වාසයට හිත යනවා. ප්‍රස්වාසයට ගියාම ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය කියලා හොඳට වැටෙනවා. ඊගාට ඔන්න ආය ආස්වාසයක් එනවා. ආයෙත් අර ඉස්සල බලපු ආස්වාසය නෙමෙයි අලුතෙන්ම ඇති වෙච්ච ආස්වාසයක් කියලා ප්‍රසවාසයේ තිබුණු අත්දැකීම ආස්වාසයට යොමු කරනකොට හිත පැකිලීමක් නැතුව මෙලෙක් මුරුදු කර්මන්නේ දෙයක් විදිහට ආස්වාසයෙන් ප්‍රසවාසයට ප්‍රසවාසයෙන් ආස්වාසයට එන එන මතුවෙන මතුවෙන අරමුණට ඒහා සමාන උපක්‍රමයකින් හිත නැංවීම ඒකත් මෙතනදි වීර්යචෛසික තමයි වැටෙන්නේ. ඒකට කියන්නේ නික්කම ධාතු කියලා. ඒ ගත්ත අරමුණ නොවැටි දිගට පවත්වාගෙන යන කරන දේ. මේ දේට ප්‍රධාන වශයෙන් බාධා වෙන්නේ මේ නීවරණ ධර්ම පහ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන. ඉතින් මේ නීවරණ මත උණයි කියලා අර සීලෙත් කඩාගෙන ගත්ත අරමුණත් අමතක කරලා අපි සම්පූර්ණයෙන්ම මේක බහා තැබුවොත් එතකොට කියන්න තියෙන්නේ අපි වීරියවන්ත ගතියක් නෙවෙයි හිතේ තියෙන බොහෝම කුසීත පසුබාහන පරාජිත ගතියක්. අපි එතෙන්දි සී කරගන්න ඕනේ මෙතෙන් අපිට එන්න පුළුවන් උනේ වැදගත් සීලක පිහිටලයි මේ සීලේ කටයුතු කරගෙන යනකොට භාවනාවේ තියදෝගුවාම විවිධාකාර බාධා එනවා. බාධා නැවිත් ඉන්නේ මොකද මේක සම්පූර්ණ කෙලස් බර ලෝකයක් අපි හිතියේ. දැන් අපිට තියෙන එකම අරසාව කය වචන දෙකෙන් දුස්චරිත නැහැ. කාය දුස්චර්ච වචී දුස්චර්ච නැහැ. නමුත් අපේ හිත දැන් තමයි අපි ඉස්සල්ලාම මේ පරීක්ෂා කරන බලන වෙලාව. ඒ නිසා හිතේ කිසියම් ගුණ ධර්ම වැඩිලා නැහැ. වැඩිම පිණිසයි අපි ඇති වෙලා දැනට හිතේ තියෙනවා නම් දැන් තමයි බැහැගෙන තියෙනවා නම් ක්ලේශය ඒක දුරු කිරීම පිණිස අපි ආස්වාද ප්‍රසවාසයේතම හිත මෙහෙවන්න පටන් අරගත්තට පස්සේ ඇතුළත තියෙන නීවර ධර්ම ටික ටික ටික ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී දැන් මේක යන අපි සමාධි උත්සාහයක් මේ කෙරෙන්නේ. අරමුණට ආස්වාසයට ප්‍රසවාසයට හිත යොදනවා. යම් වෙලාවක යෝගාවචරයට එකින් එකට එකින් එකට දිගින් දිගට ආනාපානයේම ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට හිත වැඩිගෙන යන්න ගියොත් අර සීලයෙන් ලැබිච්ච අභය සුඛයට වැඩිය අමුතු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා දැන් ගහන ගහන එක හරියනවා බාධක මැද තමයි නමුත් සමහර වෙලාවට මේ වීර්ය ශක්තිය නිසා හරියන්න පටන් ගන්නවා ආනේම හරියන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා අර දාන දුන්නට වැඩිය සීලයක් රැක්කට වැඩිය වෙන සමාජ සීලී කටයුත්තක් කරාට වඩා විශාල සද්ධාාවක් එන්න පටන් අරගන්නවා මට පුළුවන් ආස්වාද ප්‍රසආද රැලි 3-4ක් බලන්න. මට පුළුවන් ආස්වාද රැලි ප්‍රසආස විනාඩි 3-4ක් බලන්න ආදි වශයෙන් මේක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර ප්‍රසාද සද්ධාවනේ හොඳට බැසගත්ත සද්ධාාවක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ ශද්ධාව කවදාකවත් මේ එක පරියන්කයක පටන් ගන්න කාලෙම පැය ගණන් හිටින්නේ නැහැ. පැයක් භාවනා කරුවොත් සමහරවිට ආස්වාස් ප්‍රසවාස දෙකක් තුනක් අල්ලගන්න පුළුවන් වෙන එක විතරයි මුලින් කෙරෙන්නේ. ඒකම ඇති. මොකද මේ සීල ශික්ෂාව මත ඉඳගෙන කරන සමාධි ශික්ෂාව යන්නේ මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ වීරිය ඒ ඒ අරමුණට හිත නැංවීම වශයෙන්. මේන මේ හිත නැංවීම අපි කියන තව විදිහකට ආනාපානේ භාවනාවට නැංවීම කරන්නේ කොහොමද? නැත්නම් මේ මෙතෙන්දි වීර්ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන්ම මෙනෙහි කිරීම මාර්ගයෙන්. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට අරමුණයි හිතයි මූණට මූණ දාලා හිටන තත්ත්වයටපත් වුණොත් මෙනෙහි කිරීමේ යන්ත්‍රය සාර්ථක වීමට යෝගාවචරයට ඇති වෙනවා සද්ධාාවක්. මේ සද්ධාව අර මම කලින් කිව්වා වගේ බොහෝම මේ සිත් ගන්නසලු අයිට වැඩි හොඳ ශ්‍රද්ධාවක්. මේ ශ්‍රද්ධාව වැඩි වෙනකොටම අර වීරිය කිරීමේ ශක්තිය තව තවත් වැඩි වෙන්න පටන් අරගන්නවා. එතකොට අර චක්‍රයක් කරකවෙන්න පටන් අර ගන්නවා. ශ්‍රද්ධාව නිසා වීරිය වැඩි වෙනවා. වීරිය නිසා සතිය වැඩි වෙනවා. සතිය නිසා සමාධිය වැඩි වෙනවා. සමාධිය නිසා ප්‍රඥා වැඩි වෙනවා. මෙතෙක්කල් අපි ළඟ තිබුණ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වගේ ඉන්ද්‍රිය පිළිබඳව තර්ක ඥානයක් පමණයි. දැන් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා ආනාපානයටම හිත යැවීම සාර්ථක වෙන්න වෙන්න වෙන්න Taman තුල Tamanගේ භාවනා ක්‍රමය පිළිබඳ ඇදහිීමක් එන්න පටන් ගන්නවා. මම මේ කරපු ප්‍රයත්න නිසා මට දැන් ස්ථිරව කියන්න පුළුවන් ආනාපාන දෙක තුනකට අදිෂ්ඨාන පූර්වකව යන්න පුළුවන්. ඒ වගේම මම භාවනා කරනකොට මට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ සද්දේ කියලා අදිෂ්ඨාන පූර්වක හොඳට හිතලා කියන්න පුළුවන්. එහෙනම් මට බාධා වෙන්නේ වේදනාවක් නිසා. මට වාදනාව වෙන්නේ හිතවිල්ලක් නිසා ආදි වශයෙන් ආනාපානෙට ගියා නම් යන්නේ කොහොමද යවන්නේ කොහොමද හිතනවද නැද්ද බාධා කරන්නේ මොකද්ද කියලා හරියට සපේලා කියන්න පුළුවන් ශක්තියක් එනවා ඒ නිසා එවැනි යෝගාවචරයේ කර්මස්ථානාචාර්යවරයෙක් ඉදිරියට හම්බුණාට පස්සේ කර්මස්ථානාචාර්යවරය ඇහුවොත් කොහොමද කරන භාවනාව කියලා ඒ පුද්ගලයාට මේ මොහොතේට සපේලා උත්තර දෙන්න පුළුවන් මම මගේ හිත ආස්වාස් ප්‍රසආසිර යොදනවා එතකොට මට උඟාක් වෙලාට ඒක වැටෙන්නේ කො නාසිකාග නැත්නම් තොලාග එහෙම නැත්නම් වෙන උගුරේ හෝ පපුවේ හෝ කොහරි මට ඒක නිදගෙන මට ආස්වාද ප්‍රසආද රැලි මෙච්චර ගාණක් බලන්න පුළුවන්. එතකොට ඇයි කැඩෙන්නේ? මට කැඩෙන්නේ මේ ශබ්ද ඇහෙන නිසා. එනතම මගේ හිත කැඩෙන්නේ වේදනාව නිසා. මගේ හිත කැඩෙන්නේ හිතවිලි නිසා කියලා බොහෝම ලස්සන සපෙල දෙන්න පුළුවන්. උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ විදිහට වීර්ය තේරුම් ගත්තේ නැතුව එහෙම තමයි භාවනා මාර්ගයේ භාවනා පතේ තේරුම් ගත්තේ නැති යෝගාවචරෝ ඉස්සරහට වෙච්චාම කොහෙන්දෝ කෙලවරකින් පටන් ගන්නවා කතා කරන්න. මට ආලෝකයක් පහළ වුණා. ඒක සිද්ධ වුණේ අහවල් කාශ්‍යප බුදුහාමුදුරනේ කාලේ ඕන්න මෙහෙම කියලා පටන් අරගත්තාම කොහේ යනවද මොනවා කියනවද කියලා ඒ අහගෙන ඉන්න කෙනාට මොනම දෙයක්වත් තේරෙන්නේ